බුදුරජාණන් වහන්සේ එයින් අවධාරණය කරන්නේ උදාහරණයක් උපමාවක් දක්වමින් හරියට සම් වලින් සපත්තු මහන සපත්තු කරුවෙක් එහෙම නැත්නම් පාවහන් හදන කෙනෙක් ඒ තමන් හදන පාවහන් යුගලය වඩා උසස් තත්වයකින් නිර්මාණය කරන්නට නම් අර සම්වල තියෙන නොවටිනා කොටස් එහෙම නැත්නම් paluduunu නරක්කුණු කොටස් වැඩි වැඩියෙන් කපලා ඉවත් කරන්නට ඕන.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 මෙතන ධම්මකාමය කියලා කියන්නේ අපි සිතින් ආස්වාදනය කරන්නට කැමති ද්‍රව්‍යාත්මක නොවු සෑම දෙයක්ම මේන් අදහස් වෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් බලයට, ධනයට, ඒ වගේම තමන්ගේ කීර්තියට, තමන්ගේ අභිමානයට මේවාට කැමති වෙනවා. ඒ ධනයයි කියලා කාසිපණන් වලට නෙමෙයි Tamanගේ වත්පොහසත්කමක් Tamanට තියනවා කියන මනෝභාවයටයි ඒ තැනත්තා ප්‍රිය වෙන්නේ.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 ඇයි ওই විදිහෙන් අඩුපාඩු සහිතව ජීවත් වෙන්නේ? අපි එහෙම මහාන වුණොත් නම් ඊටා උසස් විදිහට මහානදම් පුරනවා. එහෙම මහානදම් පුරන්නට බැරි නම් නිකන් ඉන්නට ඕන, පුළුවන් නම් කරන්නට ඕන. ඇයි එහෙම කරන්නේ කියලා භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන, අපවාද කරන අවස්ථා අපට ඕනෑ තරම් සමාජයෙන් ඇහෙනවා.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 ගොඩ වැදිලා ඒ සිටුවරයාට බැල මෙහෙවරකම් කරමින් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තා. කල්යාමේදී සිටුවරයා හඳුනාගත්තා මේ මා ළඟ වැඩ කරන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේ මේ රටේ රජකම හිමි රාජකුමාරයයි කියලා. ඒ දැනගෙන රාජකුමාරයෙකුට හිමි නිසි ගරු බුහුමන් දක්වමින් Tamanගේ නිවසේ බොහොම ගරු බුහුමන් පෙරදරිව රාජකුමාරයා පෝෂණය කරන්නට පටන් ගත්තා.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 ඇල් වතුර ටිකක් පමණයි. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා ගිලන්පස නොලැබුණාට හෙට උදේට හොඳ කැඳ දානයක් එහෙමනම් හම්බ වෙයි. නමුත් උදේ කාලේ වුණා කැඳ දානයක් ලැබුණෙත් නැහැ. පින්ඩපාත යන්නට ආරාධනාව ලැබුණා. දෙදෙනා වහන්සේම මහමගට බැහැලා පිළිසිඟා වඩින්නට පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කළා ආරාමයට ගෙනවිත් පූජා නොකලත් පින්ඩපාත යනකොට හොඳ කැඳ වේලක් ලැබේවි කියලා.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 සසරේ බිය නුවණින් දකින්නට බැරි කෙනා කාමයන් සමග ඇලිලා බැඳිලා බලාපොරොත්තු ඛණ්ඩණය වෙලා බියපත් වෙලා ඒන් පැන දුවන්නටයි උත්සාහ කරන්නේ. එහෙම පැන දුවන්නට උත්සාහ කිරීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව නෙවෙයි. එය දහමෙහි දක්වනවා වංචක ධර්මයක් හැටියට නෛෂ්ක්‍රම්‍ය වේශයෙන් මතුවෙන වංචනික ද්වේෂය හැටියට දහමෙහි දැක්වෙනවා.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 ඒ නිසා කාලය පිළිබඳව පොරබැදීම පසෙකින් තබලා සසරට බියපත් වීම පැත්තකින් තියලා වංචනික ද්වේෂයට රැවටෙන්නේ නැතුව මේ කාමයන්ගේ ආදීනවේ નિවර්දිව වටහාගෙන ටිකෙන් ටික කාමයන්ගෙන් බැහැර වෙන්නට මනස පුරුදු පුහුණු කරන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඇති කරගත් ධර්ම අවබෝධය කාමයන්ගේ ආදීනවේ નિවර්දිව වටහාගෙන කාමයන්ගෙන් බැහැර වෙලා සතර කතරින් ඈතර වෙන්නට නෛෂ්ක්‍රමේ පාරමිතාව සම්පූර්ණ කරන්නට හැම දිනාටම ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ දායකත්වය දරන හැම දිනාටමත් මේ පරලෝකීය ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයාට අප හැම දිනාටමත් මේ ධර්ම දේශනා මේ කුසලයේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.